එහෙමනම් අපි මේ ඇට මේක ප්‍රථමයෙන් පටිච්චසමුප්පාදය ගැන දේශනා දෙක ඉදිරිපත් කළේ අද ඉදිරි දේශනාවයි කිරීමට බලාපොරොත්තු වන්නේ. පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කළ හැකි ආකාර දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. එකක් තමයි ආත්ම තුනකට සම්බන්ධ කළ විශ්වාස විස්තර කිරීම. ඒ කියන්නේ ගිය ආත්මයේ කරන ලද කුසල අපසල කර්ම සංස්කාර තිබෙනවා. ඒ කුසල අකුසල කම්ම සංස්කාර මරණ මොහොතේ සිහිපත් වෙනවා වාචේත භවයට සම්බන්ධ දේවල් ඒක නිසා ඒන් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ භවයේ ප්‍රතිසන්දේ ඥානය ගෙන දෙනවා ඊට පස්සේ ඒ ප්‍රතිසන්දේ ඥානය නිසා නාම රූප ධම්මා සලආත්න ආදී ධර්ම ඇති වෙලා මේ ජීවිතයේ තුලදී කර්ම සංස්කාර රැස්වෙන්නට පටන් ගන්නවා මේ ජීවිතයේදී ඒ කරන ලද කම්ම සංස්කාර මරණ මොහොතේ නැති වෙනවා ඒ සිහිවීම නිසා නැවත අනාගත භවයකදී ප්‍රතිසන්දියක් ගෙන දෙන ඉදීමක් පුනර්භවයක් සිදු මේ ආකාරයෙන් ආත්ම තුනකට සම්බන්ධ කරලා මේ පටිච්චසම්පාදන්නය විස්තර කරන්නට පුළුවන්. ඒ වගේම එක ආත්මයකට මේ භවයකට පමණක් සම්බන්ධ කරලා මේ පටිච්චසම්පාදන්නය විස්තර කරන්නට පුළුවන්. ඉතින් ඒකාත්ම භාවයකට පමණක් සීමා කරලා පටිච්චසම්පාදන්නයේ විස්තරය හරියට අවබෝධ කරගත්තු කෙනෙකුට පටිච්චසමුපාද ධර්මයේ පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒක නිසා මේ එක කොටසක් විස්තර කිරීමට ප්‍රථමයෙන් මම කල්පනා කළා මේ ඇයිද මේ එක ජීවිතයකට එක භවයකට සම්බන්ධ කරලා මේ පටිච්චසමුපාද ධර්මයේ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කරුණ පෙන්වා දීමට. එතකොට ඒ කරුණ මේ සෑම දිනකටම පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා කියලා අපි හිතන්නේ. දැන් අපි දන්නවා අපේ ඇඟ තියෙනවා සිත තියෙනවා නාම රූප නම් දැන් පවතිනවා. මේ ඇඟේ සාපිතේ ඇඟ ශරීරයේ තියෙන ඇහැ කන නාසය දිව ශරීරය ඒ වගේම සිත අපි මනසේ කියලා කියනවා. මේ නාම රූප ධර්මයන් පවතින නිසාම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ධර්ම පවතිනවා කියලා අපි කියවොත් එයින් අදහස් කරන්නේ නාම රූප ධර්මයන් පවතින නිසාම නාම රූප ධර්මයන් පවතිනවා කියන කතාව. කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන රූප ධර්ම. චිත්ත නාම ධර්මයක්. ඒකට නාම රූප ධර්ම නිසා නාම රූප ධර්ම පවතිනවා කියන එකමයි ඒ විදිහට අපිට කියන්නට සිදුවන්නේ අර කලින් කියපු විදිහට පටිච්චසම්පාදන්නේ කියනවා. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ පැවතීම නිසා අසකනාසය ආදී ඉන්ද්‍රිය ධර්මයන් පවතිනවා. මේ අසකනාසාදී ඉන්ද්‍රියන්ට අරමුණු හොමෙනවා. ඇසට රූප කනට ශබ්ද රසනාසයට ගඳ සුවඳ දිවට රස ආදී. ඒ අරමුණු හමුවනාට පසුව සිදුවන ක්‍රියාදාමය තමයි පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමෙන් නැතිවීමෙන් යාම. දැන් උදාහරණයකට අපි ගමු ඇහැට රූපයක් පෙනුනායි කියලා. ඇහැට රූපයක් පෙනෙනකොට රූපේ දර්ශනය වෙනවා. දර්ශනය වෙනකොට රූපේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. චක්ක විඥාන සිතයි ඒ විදිහ පහළවන්නේ. මේ විදිහේ ඇතිවන්නේ විඥානස්කන්ධයේ පහළ වීමක් පළමුවෙන්ම ඇතිවන්නේ ඒකයි. කියන්නේ රූපස්න රූප ධර්මයන් පවතිනවා. සම්මත වශයෙන් අපි මේ කතා කරන්නේ රූප ධර්මයන් පවතිනවා. එතකොට ඒ රූපය ඇහැට හමු වුණා. දැන් පළමුවෙන්ම පහළවන්නේ චක්කු විඥාන සිත. ඒ විඥාන ස්කන්ධය පහළ වෙන්නේ රූපයේ පිළිබඳ මේ විඥානය පහළ වුණාට පසුව ඒ රූපේ හඳුනා ගන්නවා සිතින්. මේ අසවල් දෙයක් අසවල් කෙනෙක් අසවල් පාට හොඳයි නරකයි ආදී විවිධ ආකාරයෙන් එක් හඳුනා ගන්නට පුළුවන් ඒ දකින්න ලද රූපයේ හඳුනා ගැනීමක් ඇති වෙන විට පහළවන්නේ සංඥාස්කන්ධය. එතකොට මේ රූපේ හඳුනාගත්තු ආකාරයට අනුව බොහෝ විට වේදනාව ජනිත වෙනවා. ඇසට පෙනෙන රූපේ අපි හඳුනාගත්තේ සුඛය දනවන ආකාරයෙන් නම් සුඛ වේදනාවකුත් ඒ හඳුනාගත් රූපය අපි හඳුනාගන්න ලැබුණ ලබන්නේ දුකක් ගෙන දෙන ආකාරයෙන් නම් දුක් වේදනාවකුත් ඒ වගේම මඳහත් ආකාරයකින් එක හඳුනාගත්තා නම් මඳහත් වේදනාවකුත් ඇති වෙනවා. එතකොට මනෝ පරිචාර ධර්මය කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. එතකොට මේ මේ සංඥාව ඇති වුණාට පස්සේ මේ ආකාරයෙන් වේදනාවක් ජනිත වෙන එවිට පහළවන්නේ වේදනා ස්කන්ධය. එතකොට වේදනා ස්කන්ධය ඇති වුණාට පසුව නොඑක ආකාර සිටීල ගලන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපේ හඳුනාගත්තා හඳුනා ගැනීම නිසා වේදනාවක් එතනවා වේදනාවත් ඊළඟට හඳුනා ගන්නවා මේ සුඛයක්ද මේ දුකක්ද මැදහත් කියලා. ඒක ඒක ඒකේ වේදනා සංඥා දෙකේ ක්‍රියාදාමයේ තුළින් ඇති වෙනවා ඒක ලෝභය ඇති වෙන පුළුවන් රාගය ඇති වෙන පුළුවන් ආශාව ඇති වෙන පුළුවන් තරහව ගැටීම අමනාපය ඊර්ෂ්‍යාව ඕන දෙයක් ඇති වෙන පුළුවන් මෛත්‍රිය කරුණාව නැත්නම් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී විවිධ විවිධාකාරයේ සිතිවිලි ධර්ම කෙනෙකුගේ සිත තුළින් ගලවන්නට පටන් ගන්නවා සාමාන්‍යයෙන් උත්සජන සහත්නෝ කෙනෙක්ගේ සිත තුළ බොහෝ අවස්ථාවලදී මේ ක්‍රියාදාමය ලෙසින් සිදෙනවා එතකොට එහිදී ක්‍රියාත්මක වන්නේ සංස්කාර ස්කන්ධයේ පහළවීම. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ විඥාන ස්කන්ධය ඇති වුණා, සංඥා ස්කන්ධය ඇති වුණා, වේදනා ස්කන්ධය ඇති වුණා, නැවත සංඥා ස්කන්ධය පහළ වෙනවා. ඊට පස්ව සංස්කාර ස්කන්ධය ජනිත වෙනවා. මේ ඔක්කොම නාම ධර්ම. මේ විදිහට ඒ නාම ධර්ම පහළ වෙනකොට ඒ නාම ධර්ම නිසා චිත්ත නිසා ඇතිවෙන චිත්තජ රූප ශරීරය තුළ ඇතිවෙන්නට පටන් ගන්නවා. චිත්තජ රූප කියන එක මම දන්නවා. සිත පහළන හේතුව. මේ කය පහ ඇතිවෙන හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි චිත. චිත නිසා රූප ඇතිවෙනවා. ඒකට චිත්තජ රූප පරම්පරාවක් පහළ වෙනවා. ඒ රූප වලට අමතරව චිත්තජ රූපයන් අමතරව ඇහැ රූපයක් ඇහැට අරමුණු වූ රූපයක් රූපයක් මේ සෑම දෙයක්ම රූපස්කන්ධයේ පහළ වීමක් නැත්නම් රූපස්කන්ධයේ පැවැත්මක්. එන්න මේ විදිහට ඇහැට රූපයක් පෙනෙන විට අනිකර්ම පංචස්කන්ධ ධර්මයන් ඇති වෙමින් නැති වෙමින් යනවා කියන කරුණ මේ ඇයිට අවබෝධ විය යුතුයි. අනිත් ඉන්ද්‍රියන්ත් එහෙමමයි. තව එක ඉන්ද්‍රියක් ගැන පමණක් අපි කතා කරමු. කනට ශබ්දයක් ඇසෙනවා. ශබ්දේ දැන ගැනීමේ සෝත විඥානයේ විඥානස්කන්ධේ පහළ වීමයි. ශබ්දේ හඳුනා ගැනීම එතකොට ශබ්ද සංඥාව ඒක සංඥාස්කන්ධයේ පහළ වීම. ඒක නිසා ඇති වෙන වේදනාව වේදනා ස්කන්ධේ පහළ වීම ඊට පස්සේ වේදනාව මේ වේදනාව ආසඤ්ඤා පිළිබඳ පහළ වෙන විවිධ සිතිවිලි නිසා සංස්කාර ස්කන්ධේ පහළ වෙන සිදු වෙනවා. එතකොට කනත් සබ්දයක් කියන දෙකම රූප ඒ කනයි ශබ්දය ඇසීම නිසා පහළ වූ චක්කම් සෝත විඥාන ආදී නාම ධර්මයන් නිසා පහළ වන චිත්තජ රූප මේවත් රූප මේ සියල්ලම රූපස්කන්ධයට අයත්දම් මේදී පහළවන්නේ පංචස්කන්ධ ධර්මයෙන් මේ ආකාරයෙන් සිත ඉන්ද්‍රයන්ටත් මේ ඇය තේරුම් ගන්න ඕනේ නාසයට ගඳ සොඳ හැමුණාට පසුව දිවට රසවල් ගෑවුණාට පසුව එලෙසින්ම කායට යම් යම් දේවල් ස්පර්ශ වුණාට පසු මනසට විවිධ දේවල් අරමුණු වුණාට පසු පංචස්කන්ධ ධර්මයන් ඇති යටි නැති නැති යන දැන් අපිට මේ මේ කතාව කියලා දැන් වෙන කතාවක් අපි කියන්නේ දැන් මේ පාරේ යනවා පාරේ යනකොට වැඩි කඩ දකින්නවා තනකොළ දකින්නවා නැත්නම් අපි දැන් පාරේ තියෙන ලයිට් කණු වගේ දේවල් දකින්නවා මේවා නිකන් දැක්කට කිසිම හැඟීමක් ඇති වෙන්නේ මේ අහවල් දේ දැක්කය මේක අසවල් දේ හඳුනාගන්නෙත් නෑ. ඔනේ අපි යනවා. මේක ලයික් කරනවා කියලා හඳුනාගන්නේ නෑ. ඒක ගල්කට කියලා හඳුනාගන්නේ නෑ. දැක්කා දැකීම මාත්‍රයෙන්ම නතර වුණා. ඒක ගැන සංඥාවක් ඇති වෙච්ච නැති නිසා කිසිම වේදනාවක් ජනිත වන්නේ නෑ. සංඥා වේදනා පහළ වෙච්ච නැති නිසා කිසිම සිතිවිලි ධර්මයක් ඒ නිසා ඒක නිසා ගලන්නේ නැහැ. මේ විදිහට සාමාන්‍ය පුත්ත්ජන ලෝකයාගේ සිත තුලත් දැකීම් දැකීම් මාත්‍රයෙන්ම නවතින අවස්ථා තිබෙනවා. මේ දැකීම දැකීම මාත්‍රයෙන්ම නවතින අවස්ථාවක් ඇති වුණොත් අර කියන ලද පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියා ක්‍රියාදාමය දිගින් දිගට ගලාගෙන යන්නේ නැතුව නතර වෙනවා. මෙන්න මේ தත්ත්වය රහත් වූ කෙනෙක්ගේ සිතේ පවත්නා වූ සාමාන්‍ය ස්වરૂපය. ඇහැර රූපයක් දැක්කාට පස්සේ දැකීම මාත්‍රෙම නවතිනවා. වෙන මොකක්වත් සංඥාවක් නැහැ මේ හොඳේ නරකේ ආදී වශයෙන් වූ. ඒක නිසා සංඥා දෙන සිතා වේදනාවක් නැහැ සංස්කාරෙන්නේ නැහැ. දෙත්තේ නිත්‍යමත් සම්භාෂිත කියලා බුදුහාමුදුරුවෝ දක්වන දැකීම දැකීම මාත්‍රෙම නවතිනවා. මේ සාමාන්‍ය රහත් වූ කෙනෙකුගේ සිතේ ස්වરૂපේ කනට ශබ්දාවත් එහෙමයි නාසයට ගඳ සුවඳාවත් එහෙමයි දිවට රස කාටි ස්පර්ශ ආවත් එහෙමයි. එතකොට මේ ආකාරයෙන් සිතේලි ගැනීමක් ගලන්නේ නැති නැති වෙනකොට නැති වුණාට අවශ්‍ය නම් ඕන ආකාරයෙන් සිතන්නට පුළුවන්. નિરાයාසයෙන් ගලන්නේ කියන එකයි අපි මෙන්න අදහස් කරන්නේ. දැන් මේ අවස්ථා දෙකක් අපි කතා කළා. ඉන්ද්‍රයන් අරමුණු හමු වුණාට පස්සේ අර තියෙන පංචස්කන්ධ ධර්මයන් ගලා යන අවස්ථාවක් තියෙනවා සාමාන්‍ය පුත්තජන ලෝකේ. රහත් නෝ කෙනෙකුගේ සිතට. එතකොට එමෙන්නම ඉන්ද්‍රියන් අරමුණ හමුනාට පස්සේ දැකීම මාත්‍රෙන් දැනීම මාත්‍රෙන් ඇසීම මාත්‍රෙන් නතරවන අවස්ථාවකුත් තියෙනවා. දැන් මේ අවස්ථා දෙක මේ විවිධයකට ක්‍රියාත්මක වන්නට හේතුවක් දෙන්න ඕනේ මොකද්ද හේතුව? අවිද්‍යාව නඩත්කම. සාත්වෝ කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරලා මේ තිබෙන නිසා අර කියන ධර්මයන් ගලන්නේ. ඒ කියන ධර්ම ඔක්කොටම එක වචනයක් කතා කළොත් එහෙම එක වචනයකින් ඒක කියන ධර්ම ඔක්කොම දැක්කොත් එහෙම සංස්කාර කියන වචනේ කියන්නත් පුළුවන්. සප්‍රඥාන සංස්කාරය, රූප සංඥාව සංස්කාරය, රූප චක්ක සම්පතජා වේදනාව සංස්කාරයක් ඒ වගේම රූප සංචේතන සංස්කාර රූප සංචේතන කියේ අර මං කියේ මේ වේදනා සංඥා දෙක ඇතුණාට පස්සෙ රූපේ පිළිබඳ පහළන සිටිවිලට. හොඳයි අර හොඳ ඕන අර කෝකවර හරි සිටිවිලට. මේ නිසා පහළවන රූපස්කන්ධය සංස්කාර. එතකොට විශේෂයෙන්ම අර නාම සංස්කාර ධර්මයන් ක්‍රියාත්මක නොවි ඇසීම් ඇසීම් දැකීම් දැකීම් මාත්‍රයෙන්ම නවතිනවා නම් එහිදී සංස්කාර ගැනීමක් සිදුවන්නේ ඒ පිළිබඳ වේදනා සංඥා සංඛාරක් ගලන කෙනෙකුගේ සිත තුළ මේ එතකොට මෙතන අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා එවැනි සංස්කාර ගැනීමක් රහස්තු කෙනෙකුගේ සිත තුළ දරන්නේ. පුත්තජන භූමියේ රහත් වූ කෙනෙකුගේ සිත තුළ මානසිකාර පැවැත්මක් නැති නිසා එවැනි සංස්කාර ගැනීමක් සිදු නොවන අවස්ථාවක් තිබෙනවා. ඒ කියන්නේ පාර යනකොට ගල් කැඩ දැක්කා, මේ තනකොළ දැක්කා, ලයිට් කණු දැක්කා, දේමා කියලා ඒ සඳහා එතකොට මේ අවස්ථා දෙකෙන්ම මේ තේරුම් ගන්නට ඕන කාරණාව මොකද්ද? අවිද්‍යාව තුළින් නිස්තිපෙන තාක්කල් මේ සංස්කාර ගැලීමක් තිබෙනවා. අවිද්‍යාව නැති විට මානසිකාර පැවැත්මක් නැති විට මේ සංස්කාර ගැලීම නැහැ. එතකොට ඇහැට රූපය දැකලා එවැනි සිතිවිලි ගැලීමක් ඇති වෙනකොට අපි කියනවා ඇහැ දක්කා ආයතනයක් බවට පත් වුණාය කියලා. නැත්තම් ඇහැ ඉන්ද්‍රිය ධර්මයක් විතරයි. කනට ශබ්දය ඇහිලා එවැනි සිතිවිලි ගැලීමක් ගලන විට එතන සෝතායතනය ජනිත වීමක් පහළ වීමක් පවතිනවා නැත්නම් සෝතේ ඉන්ද්‍රිය ධර්මයක් පමණයි දැන් මේ ගෙඩිව තියෙනවා නාසය තියෙනවා මේවා දැන් ඉන්ද්‍රිය ධර්ම පමණයි මොකද ඒවට දිවට රස ගෑවිලා නැත්නම් ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනෙලා නැත්නම් මොනවත් අරමුණු නැහැ. අරමුණු නැති නිසා සිතිවිලිත් නැහැ. ඉන්ද්‍රියයන් මෙහෙම පවතිනවා. නමුත් ඒවා ආයතන බවට පරිවර්තනය වෙන්නේ නැහැ. එතකොට අර ආයතන බවට පරිවර්තනය වන්නට තිබෙන හේතුව මොකද්ද කියන එක දැන් මෙහෙට තේරෙන්න ඕන. සංස්කාර ගැනීමට යම් කිසි හේතුවක් තිබුණා නම් ඒ හේතුවම ආයතන බවට පරිවර්තනය වීමටත් හේතුවක් වෙනවා. එතකොට දැන් මෙහෙට තේරෙන්න ඕන කාරණාව තමයි අර නාම රූප සංඛ්‍යාත ඇහැකන නාසාදී ඉන්ද්‍රියන් ආයතන භාවයට පත් වීම නිසා පංචස්කන්ධ ධර්මයන් ගැලීමක් ඇති වෙනවා. මේක තමයි පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාදාමය. නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා ආදී වශයෙන් කීප කරුණු ඔක්කොම දැන් තියෙනවා. තණ්හා පත්‍ය උපාදානං කියලා කියන මේ කිසිම අපි කිසිම උපාදාන කරනවා. මේ මම දැක්කයි කියලා හිතෙනවා. මගේ දැකීම කියලා හිතෙනවා. දැකපු රූපේට ආශා කරනවා, අල්ලනවා, නැත්නම් ගැටෙනවා. මොකක් කොයි ආකාරයකින් හරි උපාදාන කිරීමක් සිදෙන ඒවත් සංස්කාර ස්කන්ධය ඇතිවීම. මේ සංස්කාර ස්කන්ධය මෙලෙසින් ඈට දැකපු රූපය පිළිබඳ ඇති වෙනකොට කයින් වචන පිට කරන්නට පුළුවන්. කයින් ක්‍රියා කරන්නට පුළුවන් වචනය සිතෙන් මේ වචන පිට කරන්නට පුළුවන් සිතෙන් සිතීලිය ඇති කරන්නට පුළුවන් කායික ක්‍රියා හෝ වාචික ක්‍රියා හෝ මානසික ක්‍රියා සිදු කරන්නට පුළුවන් අපි දැන් ඇහැට දැක්ක ලස්සන මලක් තියෙන මල දැක්කට පස්සේ සමහරට මේ මල ඉඳින්නටත් හිතෙන්නට පුළුවන් නැත්නම් මේ මල කඩා ගන්නට ඕනේ මල ළඟට ගන්නට ඕන මල මට අයිති කර ගන්නට ඕන කියලා එහෙම දෙකීලා තියෙන්නත් පුළුවන් නැත්නම් මේ මල කොච්චර හොඳ එකක්ද කියලා එහෙම කොච්චර ලස්සන එකක්ද කියලා ඕන එකක් දෙකීලා තියෙන්නත් පුළුවන් මේ අවස්ථාවවලදී ඕනේ චිත තුළ අර මගේ කියන හැඟීම මම මේ මල දැක්කයි කියන හැඟීමක් ඇති වෙනවා එතන උපාදානයක් තියෙනවා උපාදාන වර්ග හතරක් තියෙනවා කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා. එතකොට මෙතන අත්වාද උපාදානය කියන එක ආත්මයක් ඇතේ මමය මමය මේක බලන්නේ මගේ මේ බැඳීම නිසා ඇති වුණු වේදනාව මගේ මමයේ වේදනාව විඳින්නේ මමයේ මේ පිළිබඳ රාග සිතේ ද්වේෂ සිතේ ඇති කරගත්තේ ආදී විවිධ යටිසිතේ පවත්නා වූ ඒ උපාදාන ධර්මයන් ක්‍රියාත්මක වෙනවා එතකොට අර උපාදානය මෙතනින් ක්‍රියාත්මක වීම නිසාම කායික මානසික මානසික ක්‍රියා කරනවා. ඉතින් මල කඩා ගන්න හිතනොත් කඩා ගන්නවා, ඉතින් හිතනොත් එනවා. ඒ වගේ කායික ක්‍රියා ඕන දෙයක් කරන්නට පුළුවන්. සිතින් ඕන සිතෙල්ල සිතන්නට පුළුවන් වාචික ක්‍රියා ඕන එකක් කියන්නට පුළුවන්. කායික වාචික මානසික ක්‍රියා මේවා සිදු වෙනකොට භව කර්ම භව රැස්වීමක් සිදු වෙනවා. දැන් මේ උපාදාන පත්‍ය භවෝ කියන එක මේ ජීවිතයේදී මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා. දැන් අවිද්‍යාවේ සිට මේ දක්වා කියපු කරුණු ඔක්කොම ඇහැට රූපයක් පෙනෙන විට ක්‍රියාත්මක වන ආකාරය මේකට අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධය පළලසෙන් Tamanටම තේරෙන්න ඕනේ කනට නාසයට දිවට ශරීරයට මනසට සිස්වෙන්ද්‍රයන්ට මේ ධර්මයන් මෙලෙසින්ම තමයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ. එතකොට දැන් ඔන්න ඒ ආකාරයෙන් කර්ම භව රැස්වීමක් සිදු වෙනවා. භවපත්‍ය ජාති කියලා ඊළඟට කියනවනේ පටිච්ච සම්පදාන විතර කරනකොට ජාති කියන්නේ යමක පහළ වීම ඕනෑම තැනක පහළ වීමක් අලුත් භවයක පහළ වීමක් වෙන්නටත් පුළුවන් මේ භවය තුළම පහළ වීමක් වෙන්නටත් පුළුවන් දැන් ඇහැට රූපේ දැක්කාට පස්සේ අර කලින් තිබුණු රූප සංඥාව පහළ වුණා කලින් නොපතුණු රූප චක්කු සම්පස්සජා වේදනාව පහළ වුණා. කලින් නොතිබුණු රූප සංචේතනා පහළ වුණා. කලින් නොතිබුණු කර්ම භව පහළ වුණා. මේක જાතියක් පහළ වීමක්. මේ පංචස්කන්ධ ධර්මයන්ම පහළ වීමක් සිදුවන්නේ. කලින් නොතිබුණු උපාදාන ධර්මයන් ඇති වුණා. එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයක්මයි. මේ හිතනවා ඇති මේ අපි උපාදාන කරන්නේ බාහිර අරමුණේ කියලා. එහෙට පේන රූප කනට සැහෙන ඇහෙන සැහෙන ශබ්ද ආදී බාහිර අරමුණු අපි උපාදාන කරන වේදාකාරයෙන් කියලා මේ අය සමහර විට හිතනවා වෙන්නත් පුළුවන්. නමුත් අපි උපාදාන කරන්නේ අපේම පංචස්කන්ධ ධර්මයන් ඒ හැර වෙන කරුණක් නෙවෙයි. වේදනා උපාදාන උපාදාන කරන සංඥාව හෝ සංඛාරෝ විඥානෝ රූපස්කන්ධය උපාදාන කරනවා. පංච උපාදානස්කන්ධය කියන්නේ ඒක. ඒ උපාදාන අපේ පංචස්කන්ධ ධර්මයන්ම අපිම උපාදානස්කන්ධ කරනවා විනා බාහිර ලෝකයක් සත්‍ය වශයෙන් උපාදාන කරන්නේ ඒක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. නමුත් ඒකේ උපාදාන කරන්නේත් පංචස්කන්ධ ධර්මයන් පහළ වීමක්, ඥාතියක් පහළ වීමකුයි සිදුවන්නේ. දැන් අපි මේ ඇහැට රූපේ දකින විට වර්තමානික වශයෙන් ওই විදිහට ඔය දක්වා පරිච්ඡම්පාදයන් ක්‍රියාත්මක වන ආකාරය දකිනවා. අපි හිතමු මේ ඇහැට දැකපු රූපය අද දැක්කේ තව සමානයකට පස්සේ මේ ගැන දීපත් වෙනවා. සමානයකනේ සමහරට මාසයකට දෙකකට අවුරුද්දකට අවුරුදු 5කට 10කට පස්සේ හරි ඒ ගැන සිහිපත් වෙන්නට පුළුවන්. ඇහැට පෙනෙන රූපේ පිළිබඳ සද්ද ඇදීමක් ඇති වුණා නැත්නම් සද්ද ගැටීමක් ඇති වුණා කවලාකාර ආකාරයෙන් හෝ මනසට කාල දීන සත්‍යයක් ඒ තුළින් දැක්පුද්දට වුණා නම් ඇත්තෙන්ම ඒ දකින්න ලද ආරම්මණය නැවත නැවත ඒ රූප ආරම්මණය අනාගත බවලදී සිහි වෙන්නට පුළුවන්. සමහර විට මරණ මොහොතේවත් සිහි වෙන්නට පුළුවන්. එතකොට ඒ අනාගතයේදී අනාගතය කියන්නේ මේ වර්තමාන සනේත පසු ඕනම අවස්ථාවක් අනාගතයි. ඒ අනාගතයේදී ඒවා සිහිපත් වෙනකොට එතනත් පංචස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක් ධාතියේ පහළවීමක් වෙනවා. එතකොට ධාතිපත්‍ය ජරා මරණ. ධාතිය ඇති වෙනකොට ජරාවක් වෙනවා මරණයක් වෙනවා. සාමාන්‍යයෙන් මිනිස් හිතන්නේ ජරාව මරණය කියන්නේ මේ වාසයට ගිහිල්ලා උන්ටම දුබල වෙලා ජීවිතේ නැත්තර වෙන්නේ කියලා යන එක ජරා මරණ. ඒකත් ජරා මරණ තමයි. ජරාව කියන්නේ මෝරණ තත්ත්වයටපත් වීම. මරණය කියන්නේ නැති වීම. එතකොට ඇහැට රූපේ පෙන්ලා යම් කිසි පංචස්කන්ධ සංඛ්‍යාත ඒ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ඇතිවීමක් ජනිත වීමක් පහළ වීමක් ජාතියක් සිදු වුණා නම් ඒවා ඒ විදිහටම පවතින්නේ නැහැ. නැති වෙනවා නිරුද්ධ වෙනවා මරණයටපත් වෙනවා වෙනස් මෝරණ තත්යකටපත් වෙනවා ජරාවටපත් වෙනවා එතකොට දැන් දකින ලද රූපයේ පිළිබඳ පහළ වූ මේ පංචස්කන්ධ ධර්මයන් ජරාවට ගියා මරණයටපත් වෙනවා ඒ දකින් දැන් දකින ලද රූපේ අරමුණු කරමින් අනාගතයේදී යම් කිසි පංචස්කන්ධ ධර්මය පරම්පරාවක් ඇති වෙච්ච කිනම් ඒ ඇතිවිය හැකි සියලුම පංචස්කන්ධ ධර්මනොත් ජරාවට යනවා මරණයටපත් වෙනවා. ජාති එනකොටම ජරා මරණයත් දෙතනම තියෙනවා. එතකොට ජාතිපත්‍ය ජරා මරණ. මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමයේ තුලින් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය මේ ජීවිතයේදීම ක්‍රියාත්මක වන ආකාරය මේ ඇයට පැහැදිලිවම පෙනෙන්නට ඕනේ. ඉන්ද්‍රිය හයතම මේ දර්ශනය හරියටම අවබෝධ වුණොත් මේ අය කිසිදාක අවබෝධ නොකළ පටිච්චසමුප්පාද ධර්මයන් ගැන අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන් වේ. ප්‍රඥාවේ මට්ටමට අනුව මේ ප්‍රඥාව මත කෙනෙකුට ඔය මම මේ අදහස් කරන දේ අවබෝධය ලැබී කියලා හිතන්නට බෑ. තමන්ගේ ප්‍රඥාව ගැඹුරු නම් මා කියන මේ ගැඹුරු අවබෝධය මොකක්ද කියලා මේ ඇතම තේරෙයි. දැන් ඉතින් ජනා මරණ ආවා. ඉතින් ඒක දිගින් දිගට ඔය විදිහට ක්‍රියාත්මක වෙනවා. අපිට මරණ මොහොතට පස්සන්න සිදුවන අවස්ථාවක් අනිවාර්යයෙන්ම නැතෙන්දී ওই විදිහටම පංචස්කන්ධ ධර්මයන් අරමුණු වෙනවා. ඒ පංචස්කන්ධ ධර්මයන් අරමුණු වෙනකොට කර්ම භවත් ඒ පංචස්කන්ධ ධර්ම වලම කොටස ඒකේ ප්‍රතිපාක්ෂයක් වශයෙන් අයගේ අනාගත භවයේදී පුනර්භවයක් ගැන දෙමින් ජාතියක් ගැන නෙන්න පුළුවන් එතනත් ජාති ජරා මරණ කියන කරුණු අනාගතයට සම්බන්ධ කරලා ඕනේ නම් විස්තර කරන්නත් පුළුවන්. මේ කියන කරුණ මේ ඇට දැන් දැන් මම මේ කියන කාරණාව තුළින් පහසෙන් අවබෝධ වී සිටේ. දැන් අපි භව තුනකට සම්බන්ධ කරලා මේ පටිච්චසම්පාදේ කතා කරන විට ගිය ආත්මේ අවිද්‍යාව තිබුණා අවිද්‍යා පත්‍ය සංස්කාරා ඒක නිසා කුසල කුසල කම්ම සංස්කාර රැසන ඒ කම්ම සංස්කාර මරණ මොහොතේ සිටවතන ඒක නිසා සංඛාර පත්‍ය විඥාන මේ භවයේ ප්‍රතිසන්දේ විඥානේ ගත වෙන දුන්නා මේ භව තුනකට විස්තර කරනකොට ඕක කියනවා ඕක අතීත වටේ වශයෙන් දැක්කේ එතකොට දැන් අතීත ගිය ආත්මේ සංගිය ආත්ම කියන්නේ භවවලදී අපගේ සිත තුළ අවිද්‍යාව තිබුණොත් මේ භවෙත් රහත් වෙලා නැත්නම් අවිද්‍යාව තියෙනවා ක්‍රියාත්මක වෙනවා. මේ භවවලදී අපේ අවිද්‍යාව පාදක වෙච්ච නිසා ප්‍රත්‍ය මූලයකට මූල වෙච්ච නිසා කර්ම සංස්කාර පැස් කළා. මේ ජීවිතයේදී රහත් නොවේ සිටින සිටින තාක්කල්ම අවිද්‍යාව නිරුද්ධ නොවේ තිබෙන තාක්කල්ම කර්ම සංස්කාර රැස් වෙනවා. එතකොට ඒක ගිය භවයක පමණක් සීමා කරන්නට අවශ්‍යකමක් කිසිසේත්ම නැති බව දැන් අවබෝධ වන්නට ඕන. මේ භවයේ තුව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේ භවයේදී අපිට කර්ම භව රැස්වි රැස්වි යනකොට ওই කර්ම භව නිරුද්ධ වී නිරුද්ධ වී ජාති ජරා මරණ ආදී එනවා. ඒ හේම නිසා අනාගතයේදී යම් තැනක පුනර්භවයක් සිදුවෙනවා නම් ඒ අනාගතයේ සිදුණු පුනර්භවයෙන්ම සිදුණු ආකාරයෙන්ම මේ භවයේ පුනර්භවයේදී තිබීමේ සිදුවන. ඒකට අනාගත භවයේ මේ භවයේ මුලට සම්බන්ධ කරන්න පුළුවන්. මෙහිදී පැහැදිලිවම එතකොට මේ දර්ශනය වෙන අවබෝධය වෙන මේ පටිච්චසම්පාද ධර්මයන් එක භවයකට සම්බන්ධ කරලා විස්තර කරන්නට පුළුවන් කියන කාරණා. එතකොට මේ පටිච්චසම්පාද ධර්මයන් එක භවයකට විස්තර කරලා කටයුතු කරනකොට ඒ අවබෝධය පැහැදිලිව අත්දැක්කපු දැකපු කෙනෙකුට පටිච්චසම්පාදයේ ධර්මයන් ඉතා පැහැදිලිව ගැඹුරින් පාය වගේම ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ ඉදිරි දේශනාවලදී අපි ප්‍රායෝගික පැත්තට බර කරලා මේ පටිච්චසමුප්පාද ධර්මයන් ජීවිතයට එකතු වෙන ආකාරය, කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධය අත්දකින ආකාරයෙන් දේශනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන. ඒ තුළින් නිවනට ඕන නැති කෙනෙකුට ඉදපත් කර ගන්නට පුළුවන්. ඒ සඳහා මේකෙන් ලද කරුණු පිළිබඳ අවබෝධය මේ ඇයට තිබීම අත්‍යවශ්‍යම නිසා තමයි අපි අද ඒ කරුණු ටික ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දේශනාව අද දිගට කරන්නේ මෙතනින් අපි නවත්තනවා මේ දක්වා කියන ලද කරුණු වල කෙටි සාරාංශය ප්‍රකාශ කරලා. අපි කියන්නේ පටිච්චසම්පාද ධර්මයන් ආත්ම තුනකට නෙවෙයි එක භාවයකට සම්බන්ධ කරලා විස්තර කළ හැකි ආකාරයක් තිබෙනවා. ඒක විස්තර කරන්නට ගිහිල්ලා අපි කියේ ඇහැට රූප පෙන්වන්නට පස්සේ ඒ වගේම කනට ශබ්ද නාසයට ගඳ සුවඳ ආදී ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පසුව ක්‍රියාත්මක වන්නේ පංචස්කන්ධ ධර්මයන් කියන කතාව. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක නොවන අවස්ථා තිබෙනවා. ඒ වගේම රහත් වූ කෙනෙකුට නිරායාසයෙන් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම විශේෂම නාම ස්කන්ධයේ ක්‍රියාත්මක වීම සිදුවන්නේ නැහැ. මේ දෙකම මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්න ඕන අවිද්‍යාව පාදක වෙච්ච නිසා මේ ධර්මයන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. එතකොට මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන වචනයත් සංඛාර නිසා ඒ මේ කාලේ සිතුවිලි සංස්කාර පහළ වෙච්ච නිසා නැවත නැවත විඥාන පහළ වෙනවා. ඒ කියන්නේ අර රූපේ දැකලා විවිධාකාර සංස්කාර ඇති වෙනකොටම ඒ සංස්කාර නිසාම නැවත නැවත ඉතින් මනෝ විඥානය ඇති වෙන්න පුළුවන්. ඒ රූපේ නැවත නැවත බලනවා චක් විඥානය ඇති වෙන්න පුළුවන්. සත්‍යයන්න් සෝත විඥානය ඇති වෙන්න පුළුවන්. විවිධාකාර විඥානයන් පහළවන්නට පුළුවන්. මේක නිසා පටිච්චසම්පාදයේ විස්තර කරන එක් අවස්ථාවකදී බුදුජානන් වහන්සේ දක්වනවා සංඛාරපත්‍ය විඥානං කියන්නේ විඥානය කියන්නේ මොකද්ද කියනකොට චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන හයයි කියන්නේ. මේක අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානං කියන එකට ප්‍රතිසන්දි විඥානය කියලා කිව්වොත් එහෙම. කියන්නේ සංස්කාරපත්‍ය විඥානං කියන්නේ ප්‍රතිසන්දි විඥානය කියලා අපි කිව්වොත් එහෙම. ඔය බුදුහාමුදුරුවෝ කියපු ඔය දේශනාව එතෙන් ගැලපෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානයේ චක් විඥානයක් නෙවෙයි. සෝත විඥානයක් නෙවෙයි. සහන විඥානයක් නෙවෙයි. ජීවා විඥානයකුත් නෙවෙයි. කාය විඥානයකුත් නෙවෙයි. ඒකක්වත් නැහැ. එතකොට ඒක නිසා මේ ප්‍රායෝගික වශයෙන් පටිච්චසමුප්පාදන්නේ ගෙදින්දා ජීවිතයේ ක්‍රියාත්මක කරන ආකාරය තමයි බුදුහාමුදුරුවෝ බොහෝ විට දේශනා කරලා තියෙන්නේ ධර්මයන්ද දැසිලා එකයි මේ තියෙන ප්‍රශ්නේ. එතකොට මේ සංස්කාර ධර්ම ගැලීම නිසා මේ ආකාරයෙන් විඥාන පහළ වෙනවා මේ හැම අවස්ථාවකදී සිදුවන්නේ මොකද්ද අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන කියන ඒවා ඔය ප්‍රායෝගික වශයෙන් සිදුවෙන එක ඒක පස්සේ තියෙන අර වේදනා සංඥා සංඛාර විඥාන ඇති වෙනවා කියන එක තමයි ඉතින් මේ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන ආදී වශයෙන් දක්වන්නේ උපාදාන පත්‍ය භවෝ භව කියන කතාව මේ ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියා ක්‍රියාත්මක වීම නිසා නැවත ඒ පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනකොට જાතියක් තියෙනවා ඒ පහළ වූ පංචස්කන්ධ ධර්මයන්ගේ ස්වરૂපයේ ඇති වෙච්ච ගමන් මද වේලාවක් පැවති ලක්ෂණයක් පැවතිලා නැතිලා යන එක නිසා ජරාවක් මරණයක් තියෙනවා මේ අනාගතයේදී ඉපත් වෙලා මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන්න ඉඩ තිබෙන නිසා අනාගතයේ જાතිය ගැන දීම සඳහා මේ පංචස්කන්ධ ධර්මයන්ගේ සංස්කාර බලනේ හේතු වෙනවා ඒක නිසාම මේ අර බරපත්‍යා ජාති කියන කතාව, ජාතිපත්‍යා ජරා මරණ කියන කතාව තේරෙන්නට ඕන. ඉතින් මේක මරණ මොහොතටත් අපි සිහිපත් කරොත් මරණ මොහොතේදී මේ කම්ම සංස්කාර රැඳෙලා අනාගත භවයකදී නැවත පුනර් භවයකින් දෙනවා රහත් නොවි සිටින සෑම කෙනෙකුට මේ දේ සිදු වෙනවා. ඒ අනාගතයේදී කර්ම භව රැඳෙලා අනාගත භවයක් පහළවන්නේ යම්සේද එලෙසින්ම තමයි මේ භවයේ හට ගැනීමක් සිදු වෙන්නේ. එතකොට මේ පරිසම්පද ධර්මයේම එකම භවයකට සීමා කරලා විස්තර කිරීමක් එතෙන්දී සිදුවන. මේ ආකාරයෙන් අවබෝධ කර ගැනීම තුළින් මෙයට පුළුවන්කම ලැබෙන්නේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ ගැඹීර අවබෝධයක් එදිනදා ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වීම පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම. මේ දක්වා කියන ලද කරුණවල ඒකේ සාරාංශය ඒ අපි ප්‍රකාශ කළේ. හොඳයි එහෙනම් කල්පනා කරන මේ දාණය දුන්නා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළා. මේ සෑම කුසල ශක්තියින්ම මේ යටත් මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අවබෝධය යථා පරිදි අවබෝධ කර ගැනීමට ලැබේවා. සෑම බුදු කෙනෙකුම බුදුවන්නේ පටිච්චසමුප්පාද ධර්මයන්ම ලෝම ප්‍රතිලෝම වශයෙන් විමර්ශනය කිරීම තුළින් අපේ උපදේශ පැද පැදලා අදත් මේ පටිච්චසමුප්පාද ධර්මයන් ප්‍රතිලෝම වශයෙන් විමර්ශනය කළ අවබෝධ කර ගැනීම තුළින් නිවන් ලබපුවායි සිටිනවා. මේ දක්වවල අවබෝධ අවශ්‍යදී මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ පැහැදිලිව ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් නිර්වාණ අවබෝධය ලැබීමට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්න එසේ කරලා මෙම දේශනාව දැන් නිම කරන්න. හොඳයි දෙවියන්ට අපි පින් දෙමු ආකාශත්තාන කියන පාඩේ කියන ආකාශත්තාරි බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් රක්කන්තු ශාසන ආකාශත්තාරි බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් රක්කන්තු දේශන ආකාශත්තාරි බුම්මට්ටා දේවානාගා මහින්දිකා යන්තං අනුමෝදිත්වා සිරන් රක්කන්තු මං පරන්තේ ප්‍රාර්ථනා කමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛාවානෝතෝ සබ්බ දුක්ඛා පමුච්ඡතෝ මේ කළ සියලුම කුසල සත්‍යමේ ගෙමෙර වේහත්තර සේවා පරම වේහත්තක් සත්‍යවා නිරක්ෂණයෙන් මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පිටායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේ විචරතෝ නිබ්බාන සම්පත්තිය මිනාති සමිඤ්ඤතු සුපත්තේ වානිවා සාර්ථක වේවා